පන්සල් යන්නේ බුදුමදින්නයි බුදුමදින්නේ මිවඩවන්නයි මුළු විශ්ව ගම්මානයක් වූ කල අප විසින් කළ යුත්තේ අපේ අනන්‍යතා රැකගෙන ವಿಶ್ವ ಮಧುರ ವಿಶ್ವ ಮಧುರ විඳගන්න මේ ඉරිදා උදේ 10ට ඔබේ නමින් සුදේශීය සේවය දහමින් තමයි මේ සංගීතය බිහිවන්නේ. ශබ්ද කියන එක අප අවට තමයි තිබෙන්නේ. කුරුල්ලෝ ගත්තොත් උන් කෑ ගහනවා, අඬනවා, ලස්සනට ගී ගයනවා. ඒ කුරුළු නාද රිද්ම සංගීතයට පවා මුසු වී තිබෙනවා. ඒවා අනුකරණය කර තිබෙනවා. ඍජ්වේ තිලකරත්න යුගයේ යයි නම් කළ යුගයක් ගුවන් විදුලියේ පැවතුණා 70 දශකයේ. ඔහු ඉතා හොඳ පරිපාලකයෙක්. ඒ වගේම කලාකාමියෙක්. ඔහු විසින් ලියන ලද ගීතයක් මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි විසින් ගායනා කළා. මුලින් රිජ්වේ තිලකරත්න ගීත ලියුවේ තමන්ගේ නම සංගවාගෙන එනිසා බොහෝ දෙනා දන්නේ නැහැ ඔහුගේ ගීත මොනවාදයි කියලා. මේ ඔහු විසින් ලියන ලද එක් ගීතයක්. එම ගීතය දකුණු දෙස රෝහණ දිසාවේ රෝහණ පළාතේ කතරගම දෙවියන් සිහිපත් කරන්නක්. උන් දෙසලක් පොළව සෝදා සුල්ලඟට කැඩී කුඩු දෙපස විසිවුණු කුල්ලන්සේ ගමන වැරදි විදෙන තනිවි මෙලෙස පසුවෙමු අමුත්තන්සේ දෙසලක් පොළව සෝදා ගලා හැලෙන දකුණු දෙස ලකුණු පොළව සෝදා ගලා හැලෙනා මෙහි ජල කඳ ලකුණු ලෙස දැම වැටින් ආවෙන් සලාතන පුර කදිර දියුණු හඬ සුළඟ පවා මේ සංගීතයට අදාළයි. මුහුද ගත්තොත් මුහුද කියන්නේ සිම්ෆනි එකක්. සංධ්වනියක්. එක රැල්ලක් නොවේ එන්නේ. එකක් ඉවර වෙද්දි තව එකක් එනවා. ඊළඟට තව එකක් සම්පූර්ණ සංධ්වනියක්. මේ කියන සබාධමේ ශබ්දයන්ගේ සහ සම්බන්ධකමයි සංගීතය තුළට මිනිසා තමන් තුළට උරා ගන්නා හැඟීම. එහෙම අප තුළට උරාගෙන නැවත කොහොමද ඉදිරිපත් කරන්නේ? මේ බිහිවීමයි සුමාදහමට මිනිස්යාටම ලැබෙන්නේ. ඒක තමයි සංගීතය කියන්නේ. සමන් චන්ද්‍රනාත් වීරසිංහ කවියා ගීපද රචකයා සුනිල් එදිරිසිංහ නම් වූ ගායන ශිල්පියාට මුලින්ම ලියූ ගීතයක් මේ. වාද්‍ය නිපුන් පී.වී. නන්දසිරි සංගීතවේදියා විසින් එම ගීතය මනහර තනුවකින් සංගීතයෙන් අලංකාර කළා. සුනිල් එදිරිසිංහයන් ඒ ගීතය ගැයුවේ මෙසේ. Thank you. සුඛ යාන උදේ සිතාලේ සත්තරනංගනේ නොව එලි කල අරුණාලෝකය රන් කෙත කර ආසඳ ආරෝහි කෞසිලි අස්වන නෙලනාගීතය රස වශී කළ මෙන් වයාගි පාට වාදකයා ඔබේ සිතා අප වෙතින් ද්වේෂය ඈතින් ඈතට පළවා හරිනු මැනවි. ව්‍යසනය පළවා හරිනු මැනවි. හැම දිසාවෙහිම රෝගී භාවය පළවා හරිනු මැනවි. අනුරාධා පෞද්ගල් ගායන ශිල්පිනිය ಭಾರತයේ නූතන પરම්පරාවේ අග්‍රගණ්‍ය ගායිකාවක්. ඇය විසින් ගැයූ භජන් ගීතයක් තමයි දැන් අපේ ඊදා සංග්‍රහයට ඉදිරිපත් කරන්නේ. මේ ගීතය අරුන් පෞද්ගලගේ සංගීතයෙන් අලංකృత වූවක්. මෙය සාම්ප්‍රදායික භජන් ගීතයක නූතන ආකල්පය. Thank you. සිට එන්නේද එය දෙවියන්ගේ ජීව ප්‍රාණයයි ලෝකයේ සියල්ලන්ටත් ශ්‍රේෂ්ඨ වූ ඒ දෙවියා හැම තැනම කැමැති පරිද්දෙන් හැසිරේ ඔහුගේ ගමන් හඬ අපට ඇසෙන නමුත් ඔහුගේ රූපය අපට නොපෙනේ ආදරය රැගෙන යන සංගීතයයි ඒ ෂෙල්ටන් ප්‍රේමරත්න මේ සංගීත වේදියා විසින් නිර්මාණය කළ ගීතයක්. මේ ගීතය රචනා කළේ ශ්‍රී නිහාල් ජයසිංහ විසින් 968 වර්ෂයේදී පිළිගත වූ හැන්ගී හොරා චිත්‍රපටයට ඇතුළත් වූ මේ ගීතය අතිශය ජනප්‍රිය වූවා. ගීතය ගායනා කළේ හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක ගායන ශිල්පී යුවලයි මේ එම ගීතය Thank you. ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශිනී හඳුබලයි